බහාර වර්ගයේ දෙවන සූත්‍රයේ පින්වත්නි ප්‍රථම අස්සාද සූත්‍රය. ඉතින් මේ බුදුරයන් වහන්සේ අර ස්කන්ධ ධාතු ආයතන පටිච්චසම්පාද වගේ න්‍යායන් වලින් අපි අපිව ධර්මයට සමීප කරනවා වගේ නාම රූප න්‍යායෙන් ධර්මයට සමීප කරනවා ධර්මයේ තුල කිමිදවනවා වගේ මේක න්‍යායක් තමයි පින්නත් බුදුරයන් වහන්සේ දේශනා කරන මේ ආස්වාද ආදීනව නිස්සරණ කියන එක. ආස්වාද කියන එක අපි වචනෙන් අපිට තේරෙන මේ පිළිබඳ විස්තර කරනවා මේ අපේ අපේ සැපක් සොම්නසක් ලබා දෙනකම ආදීනවයක් කියලා කියන්නේ අපේ එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා drawback කියලා. drawback කියලා කියන්නේ අපේ ආදීනව කියලා කියන්නේ ඒකේ නරක පැත්තක්. අපි කියනවා negative side එක. එහෙම නැත්නම් අපිට කරදරයක් පීඩාව කියන පැත්ත ආදීනව. ඒ වගේම නිස්සාරණය කියලා කියන්නේ ඒකේ මිදීම. ඒ කාරණාවලින් මිදීම. ඉතින් ඒක තමයි ඒ ඒ පරයය බුදුරන් වහන්සේගේ ධර්මය තුළ විග්‍රහණ පරයයක් අස්සාද ආදීනව නිස්සාරණ. ඉතින් බින්නති මේ අස්සාද ආදීනවේ නිස්සාරණේ හරියට ඔය පින්නතුන්ලා ජීවිතයේ කරන වෙලදාමක් වගේ. ඔබ වෙලදාමක් කරනකොට මොකක් හරි ඔබ කර්මාන්තයක යම් මුදලක් ආයෝජනය කරනකොට, ඒ කියන්නේ අපි අපේ භාෂාවෙන් කිව්වොත් ආයෝජනය කරනවා කියලා කියන්නේ වෙනස්නේ. ඔබ යම් මුදලක් වියපැහැදම් කරනකොට යම් දෙයක් අපේක්ෂාවෙන්. ඔබ ගාව රුපියල් ලක්ෂයක් තිබුණයි කියලා හිතමු. ඔබ දන්නවා මේ ලක්ෂය වියදම් කළා අඩුම ලක්ෂයට වඩා 120000ක්, ඒ කියන්නේ 120000ක් වගේ ලක්ෂයට වඩා වැඩි මුදලක් ඔබට නැවත ලැබෙනවා නම් තමයි ඔබ මේ ලක්ෂි වේදම් කරන්නේ. ඔබ දන්නවා නම් ඒකාන්තයෙන්ම ඔබ ලක්ෂයක් වේදම් කරොත් ඔබට ලැබෙන්නේ 50000 කියලා පින්නත් නේ. සබුද්ධික කෙනෙක් කවදාකවත් ඒ ලක්ෂය ආයෝජනය කරන්න නැහැ පින්නත්. මොකද පාඩුවක් දරන් යමක් කරන්න ඕනේ නැහනේ. ආන් මේ වගේ දෙයක් තමයි පින්නත් නේ. මේ ආස්වාද ආදීන නිස්සාරණ කියන්නේ. මේ ලෝකේ සැපයි සහගතයි කියලා යම කෙනෙක් දකිනවනම් ඒ වගේම ආදීනවේ දකින්න නැත්තම් ඒ වගේම නිස්සාරණය ගැන දන්නේ නැත්නම් මේ කෙනා හරියට අර වෙලදාම ගැන දන්නේ නැති කෙනා වගේ. මෙයා පාඩු ලැබන තැන මෙයා මුදල් ආයෝජනය කරනවා. ඉතින් අපේ ජීවිතයක් පින්නත් මේ බොහෝ සෙයින් අන්න ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බොහොම ලස්සනට මේ පරියාය තුල මේ ආස්වාද ආදීනෝ නිස්සරණ අපි අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් සූත්‍රයට පිවිසුණොත් පින්නත් නේ පොබ්බේව මේ භික්කවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝසි මානෙනි මම බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මානෙනි මම මේ බුද්ධත්වයට පළමුවෙන් බුද්ධත්වයට කලම මට නිතරම මෙන්න මෙහෙම හිතුණා. කෝනුකෝ රූපස් අස්සාදෝ කෝ ආදීනවෝ කින්නිසරණ. මොකද්ද මේ රූපේ තියෙන ආස්වාදය? ඒ වගේම මොකද්ද මේ රූපේ තියෙන ආදීනවය? ඒ වගේම කින්නිසරණ මොකද්ද කොහොමද මේ රූපේ නිසරණය මිදෙන්නේ කියලා. ඒ වගේම වේදනාව සංඥා සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධය කෙරේ මොකද්ද මේ වගේ තියෙන ආස්වාදේ මොකද්ද මේ වගේ තියෙන ආදීනේ මොකද්ද මේකේ තියෙන නිස්සරණේ කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා. ඒතර පින්නත් මේ මේ ස්කන්ධ න්‍යාය එතකොට මේ දැන් අපේ ලෝකය අර මංගෝගේ සතුටු වෙන්නේ දුවා දරුවා මම ගහකොළ ගෙවල් යාන වාහන කියන මේ ප්‍රඥප්ති කියන මේවා පැනවීම. ඒ කියන්නේ අපි රෝද හතරකට තියෙන යම් වස්තුවකට කියන වාහනය කියලා. ඒතර වාහනය කියන්නේ පින්නත් අපි හොයලා බැලුවොත් එහෙම වාහනය කියන එකට අපි සිංහලෙන් කියනවා වාහනය කියලා. ඒ වගේම දෙමළෙන් කියනවා වණ්ඩි කියලා. ඉංග්‍රීසියෙන් කියනවා vehicle කියලා. ඒ වගේ වෙනත් භාෂාවෙන් විවිධ නම් කියන. එතකොට මේ vehicle කියන බව හරි, වණ්ඩි කියන බව හරි, එහෙම නැත්නම් මේ වාහනේ කියන බව හරි පින්වත්නි ඔය රෝද හතරක් ඉතිව වස්තුයි කෝකද වාහනේ. රෝදද වාහන. එහෙම නැත්නම් ඒ ඒ chassis එකද බොඩි එකද සීට්ද වහලද වීදුරුද නැත්නම් රියදුරු අසුනද මේ එකක්වත් වාහනේ නෙමෙයි. මේ වාහනේ කියන එක පින්නත් අපි සමාජයේ පොදුවේ අර සිංහල භාෂාව කතා කරන ඒ සමාජය තුල මේකට වාහනය කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාව කතා කරන තුල vehicle කියලා කියනවා. vehicle කියලා කියනවා. දෙමළ භාෂාව කතා කරන සමාජය තුල මේකට වණ්ඩි කියලා කියනවා. එතකොට මේ වගේ පින්වත්නි විවිධ භාෂාවන් හදාරන අය මේකට විවිධ පැනවීමක් කරලා තියෙනවා. මේක ප්‍රඥප්තියක් සමාජය තුළ බොහෝ දෙනෙක් පිළිගත්තු මතයක්. නිසක මේක යථාර්ථයක් නෙමෙයි. එතකොට පින්නත් අර ලිඳක වැටිලා ඉන්න කෙනෙක් ගොඩ එනවා නම් ඒ ලින් කටෙන් මැරෙන්න වෙන දෙනකින් ගොඩ එන්න බෑ. ඒ වගේ මේ ප්‍රඥප්ති ලිඳේ පැනවීම ලැබති ලිඳක හිර වෙලා ඉන්න මේ අසුසව පුතත් ජනයට බුදුරයන් වහන්සේ පැනවීමක් කරනවා ඒ විදිහම ඒ ප්‍රඥප්ති ළිඳේ ගොඩේන්න ප්‍රඥප්තියක්ම පනවනවා. ඉතින් බුදුරයන් වහන්සේ මේ සත්‍ය පුද්ගලයා කියන තැනට පනවනවා ස්කන්ධ ධාතු ආයතන පටිච්චසම්පාද නාම රූප විදිහට ওই විදිහට නොයෙකුත් ක්‍රම වලින් බුදුරයන් වහන්සේ ප්‍රඥප්තිය පනවනවා. එතකොට මේ සත්‍ය පුද්ගලයා කියන දකින්න මනස දුරු කරගන්න බුදුරයන් වහන්සේ අපිට පෙන්වපු එක න්‍යායක් තමයි ස්කන්ධ ධාතු ආයතන. ඒතොර ස්කන්ධ ධාතු ආයතන කියලා ක්‍රම තුනක් මේකෙන් එකක් තමයි මේ ස්කන්ධ න්‍යායය. බුදුරණන් වහන්සේ ලෝකේ දකින්න අපිට හුරු කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒතර මේ අපි සත්‍ය පුද්ගලයා කියන අර වාහනය කියන පැනවීම අපි ලෝකයේ තුල හදාගත්තට මෙතන තියෙන්නේ රූපයක්. ඒ රූපය කියලා කියන්නේ රූපතීතිකෝ රූපං මේ ඉපදි බිඳි නැසෙන ස්වභාවයෙන් රූපය කියලා කියනවා. රූපය කියලා කියන්නේ යථාර්ථ වශයෙන් අපි මේ අපේ මට්ටමට අපි දෙයක් කියලා දැක්කට මේක ස්වභාවයක්. රූපතීතිකෝ රූපං. මේ අවුෙන් වැස්සෙන් බඩගින්නෙන් ආදී කොට වුන් මොනවාකුත් කාරණාවලින් නිතරම පෙළෙමින් පවතින ස්වභාවයක් තමයි රූපය කියලා කියන්නේ. වේදනාවත් එහෙමයි. අපි වේදනාව දෙයක් විදිහට දැක්කට වේදේසීතිකෝ වේදන වේදනා. යම්කිසි විඳීම් ස්වභාවයක් තියෙනවා. මේ සැප දුක් උපේක්ෂා හඳුන් විඳින ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා වේදනාව කියලා. ඒ වගේම සංඥාව කියන්නේ යම් හැඳිනීම් ස්වභාවයක් තියෙනවා නම් මේක සංඥාව කියලා කියනවා. සංස්කාර කියලා කියන්නේ සංකතං අபிසංකරොන්තිටි සංඛාරෝ. මේ සංස්කතව එහෙම නැත්නම් සකස් හේතු වලින් සකස් වෙච්ච දෙයක් නැවත නැවත සකස් කරනවා. අපි කියමු පින්නත් මේ සීනි කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. සීනි කියන්නේ මේ ලෝකේ පවතින මූලද්‍රව්‍යයක් නෙවෙයිනේ. අරගෙන ඒ වගේ මේ යම්කිසි රසායනික ක්‍රියාවලියකට භාජනය කරලා ලොකු ක්‍රියාවලියකට පස්සේ තමයි අපිට සීනි හම්බෙන්නේ. ඊට පස්සේ ඒ සීනි යොදාගෙන තේකොළත් එහෙමයි. කුණු වතුරත් එහෙම. ඒ තුන යොදාගෙන අපි තේ එකක් හදා ගන්නවා. එතකොට මෙන්න මේ සීනි වලින් තේ හැදුවා වගේ දෙයක් තමයි මේ සංඛාර කියන්නේ. මේ පංචස්කන්ධය ආදී මේ මූලික ස්කන්ධ ටික නැවත සංස්කරණය කරනවා. අර මම කිව්ව ලෝකේ ප්‍රඥප්ති වහණේ විදියට තමා විදියට මගේ අය විදියට මේ ලෝකයේ විදියට අපි නැවත සංස්කරන මේක කියනවා සංගතං අபிසංකරොන්ති इति සංඛාරෝ මෙන්න මේ ලක්ෂණයට කියනවා සංඛාර ලක්ෂණ සංඛාර ස්කන්ධය කියලා. ඒ වගේ විඥානය කියන්නේ විඥානාතීතිකෝ විඥාන. යම්කිසි හැඳිනි දැනගන්න යම්කිසි අරමුණු හඳුන ගන්න අරමුණු දැනගන්න ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන් දැනගන්න ස්වභාවයක්. ඒ දැනගන්න ස්වභාවයට මොකක් කියන්නේ වේදනාව කියලා. විඥානාතීති කියන්නේ විශේෂයෙන් දැනගන්න ස්වභාවයක් තියෙනවා. ඒක තමයි විඥානයේ ස්වභාවය. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අපිට අද වස්තු පහක් විදිහට පේනවනේ මේ ස්වභාවයන් පහක් වෙනසි නුවණින් හොඳට විමසලා බලනකොට. අන්න මේ බුදුරණන් ආස කල්පනා කරන මෙන්න මේ ස්කන්ධ පංචකේ ආස්වාදේ මොකද්ද ආදීනේ මොකද්ද නිස්සාරණේ මොකද්ද කියලා. එතකොට පින්නත් බුදු වහන්සේ පෙන්නනවා තස්ස මයියම් වික්කවේ තද හොසි. මානනි මට මෙන්න මෙහෙම කල්පනා වුණා. යංකෝ රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. යම් විදිහකට රූපේ ප්‍රත්‍ය කරගෙන සුඛං සෝමනස්සං යම් සැප ස්වභාවයක් සුඛ කියලා කියන්නේ කායික සැපය සෝමනස්ස කියලා කියන්නේ හිතේ යම් ඇති වෙන සතුට චෛතසික සුඛය සිතේ සැපයට සෝමනස්සය කියලා කියනවා මෙන්න මේ සුඛසහගත සැපසහගත ස්වභාවයක් කායිකව ලැබෙනවා නම් සෝමනස් ස්වභාවයක් හිතට ලැබෙනවා නම් අයං රූපස් අස්සාදු මෙන්න මේක තමයි රූපේ තියෙන ආස්වාද ස්වභාවය යම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා මේ යම් රූපයක් අනිත්‍ය වෙලා යනවා නම් වෙනස් වෙලා යනවා. ඒතකොට මේ අනිත්‍ය කියන එක මේ පින්නතුන් දන්නවා. මෙහෙම අනිත්‍ය කියන්නේ යම් දෙයක කැඩලා බිඳලා යාමක් නෙමෙයි. මේක බොහොම නුවණින් අවබෝධ කරගැතුත්තා. මේක මේ තර්ක කරලා දකින්න දෙයක් නෙමෙයි. අනිමිත්ත චේතෝ මුක්තියට යමක පත්තන පත්තන විදිය. ඒ කියන්නේ නිමිති නැති බව. දැන් අනිමිත්ත සමාධිය කියලා එකක් තියෙනවා. ඒ සමාධිය නෙමෙයි අර නිමිති මෙනෙහි නොකර ඉන්න කමෙන් ඇති වෙන සමාධිය. මේ කියන්නේ අනිමිත්ත චේතෝ මුක්තිය. ප්‍රඥාවෙන් අනිත්‍ය බවත් එක්ක අවබෝධ වෙද්දී නිමිති රහිත බව. දැකලා අවබෝධ කරගන්න අනිත්‍යයි. ඒ වගේම දුක්ඛ ලක්ෂණයක්. දුක කියලා කියන්නේ විඳින එකට නෙමෙයි. දැන් දුක කියන එක විඳීමක් නම් එහෙනම් සැප වේදනාවක් දකිද්දී අපිට දුකක් වෙන්න බෑනේ. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල සැපමයි විඳින්නේ. එහෙනම් ඒක ඒක සැපක් වෙන්න බෑ. නමුත් ඒ සැපද දුකටයි තියෙන්නේ. මොකද අනිත්‍ය වෙන නිසා. එතකොට පින්නත් නේ සැපත් දුකයි, දුකත් දුකයි. උපේක්ෂාවත් දුකයි. මෙන්න මේ දුක්ඛ ලක්ෂණය. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ, ඒ වගේම විපරිණාම ධම්ම. යම් කිසි විපරිණාමයක්, යම් ධර්මතාව විපරිණාම ධර්මතාවයක් තියෙනවා රූපය තුල අන්න ඒකට කියනවා රූපස්ස ආදීනෝ කියලා. මෙන්න මේක තමයි රූපය ආදීනෝ. එතකොට පින්වත්නි අපේ ජීවිතවල බැලුවොත් දැන් මං කිව්වේ ඒකයි සල්ලි තිබුණා සල්ලි නැත දිව්‍ය ලෝකෙ පුදුන මොන තැනක පුදුන ඔබගේ ජීවිතය ආස්වාද ආදීනේ බැලුවොත් පින්නත් මේ ආස්වාද ඔබට බොහොම ටිකයි තියෙන්නේ. බොහොම කෙටි කාලයයි. මේ කාම සම්පත්තියගේ බොහොම කෙටි කාලයයි. රාගය නිසා ස්ත්‍රීන් පුරුෂයන්ට ඇලෙනවා, පුරුෂයෝ ස්ත්‍රීන්ට ඇලෙනවා. පින්නත් මේ බොහොම කෙටි කාලයකට මේ ඇලෙන්නේ. නමුත් ජීවිතේ බොහෝ කාලයක් ඒ වෙනුවෙන් දුක් විඳිනවා. ඒ නිසානේ පින්නත් මේ පැවිද්දාදී පැනවෙන්නේ. ඉතින් එතකොට බලන්න මේ ආස්වාදයේ බොහොම ටිකයි. ආදීන මේ බොහෝ තියෙනවා. ඒ අද කාලේ මේ හම්බ කරන්න කොච්චර මහන්සි වෙන්න ඕන. අර මංගු වගේ ඔබගේ ජීවිතය අර මං කිව්වේ වීදුරුවක තියෙන වතුර ටිකක් වගේ. ඒ වතුර ටිකේ අර භාගයක් තියෙනවා කියලා කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන්. භාගයක් නැහැ කියලා කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ මේ ආස්වාද ආදීන නිස්සාරණ කියන පරයය තුළ පින්නත් ඔබ මේ ජීවිතය ඔබ දකින්න ආස්වාදේ බොහොම අල්පයි. නිසා ආදීනමේ ඔබට බොහෝ වැඩි. දැන් මේක නෙගටිව් තින්කින් නෙවෙයි පෙන්නන්නේ. එතනින් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහාණං ඉදං රූපස්ස නිසරණ යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් මෙන්න මේ රූපේ යෙදිලා තියෙන චන්ද රාගය ඡන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ බැඳුණු බව ඒ චන්ද රාග විනයෝ චන්ද රාගය නැති කරන්න දුරු කරන්න ඒ වගේම චන්ද රාග පහාණය චන්ද රාගය ප්‍රහාණය කරලා දාන්න මෙන්න මේක තමයි මේ රූපේට තියෙන නිස්සරණය කියලා බුදුරජාණන් දේශනා කරනවා එතකොට ඔබට අන්න මං කෝගේ ආස්වාදයේ අඩුයි අනේ මේ ආදීනවේ බොහෝයි කියලා කල්පනා කරන කම නෙගටිව් තින්කින්. එහෙම නැත්නම් මේක ඍණාත්මක හැඟීමක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් වෙනදි මේ රූපේ නිස්සාරණය කියලා කියන්නේ බොහෝම සැපසාගත දෙයක්. ඒතර මේ ඔබ තේරුම් ගන්න මෙන්න මේකයි ආස්වාදය කියලා කියන්නේ. මෙන්න මේකයි ආදීනවේ කියලා කියන්නේ. මේකයි නිස්සාරණය කියලා කියන්නේ. ඒතර ආස්වාදය කියන්නේ බොහොම ටික කෙටි ද කාලයක් තියෙන දෙයක්. දැන් මේ ජීවිතේ ඔබ සතුටෙන් ජීවත් වෙනවා නම් ඔබ පින්නන්නේ අවුරුදු 70ක් උපරිම ජීවිතේ. ඒක තමයි ඔබ ලබන ආස්වාදි කියලා කිමුකෝ. හැබැයි ඔබ මේ මනුස්සාත්ම භාවයේ වරද්දගත්තු තරම කිව්වා වගේ ඔබට කල්ප කෝටි ගණන් කියන්න බැරි තරම් බොහෝ දීර්ඝ කාලයක් සතර පාවල දුක් විඳින්න වෙනවා. නැවත නැවත මේ ජරා මරණ දුකට අත් වෙන්න වෙනවා. අන්න ඒව තමයි පින්නත් මේ ආදීනව කියලා කියන්නේ. ඒතර ආදීනව බොහෝ තෙන් තියෙනවා. ඒ නිසා ඔබ නිස්සාරණයක් ඔබ වෙනක වැදගත් නැද්ද පින්නත්? ඔබ නිස්සාරණයක් හේවි යුතුයි. එතකොට මේ නිස්සාරණය කියන එක පින්නත් මේ හරියට තේරුම් ගන්න මෙන්න මේ වගේ දෙයක්. යම් කිසි කෙනෙක් ඉන්නවා කුෂ්ඨ රෝගය හැදිලා තියෙනවා ශාරීරිය පුරාවටම. මේ කෙනාට ඒ කුෂ්ඨ රෝගේ කහද්දි යම් ආස්වාදයක් ලැබෙනවා. අපිට උනත් කුෂ්ඨයක් කහද්දි හරි ආස්වාද සනීපයි. කහද්දි සනීපයි. ඒක ඒ කහන ගම ගින්නකට සමීප කරත් හරිම සනීපයි. අර කහන තුවාලේ ගින්නකට සමීප කර ලං කරාම හරිම සුවයක් දැනෙනවා. මෙන්න මේක ආස්වාදයක්. හැබැයි පින්නත් මේ ආදීනව අර තුවාල කහන්න කහන්න තව තව ඒක පැසවනවා. තව තවත් ගැඹුරට යනවා. තව තව වේදනාවක් ඇති වෙනවා. තුවාලේ පුරා මුළු ඇඟ පුරාම සැරව ගෑවිලා තුවාලේ මුළු ඇඟ පුරාම පැතිරෙනවා. ඒ තුවාල නිසා වෙන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ තුවාල වලින් විස බිජ ඇතුළට ගිහිල්ලා වෙන වෙන මරණයට පවාපත් වෙන්න පුළුවන්. මේ කහාන එක සපක් වුණාට ඒකේ ආදීන කොච්චර තියෙනවද? එතකොට කෙනෙක්ට පුළුවන්කම තියෙනවා නම් පින්වත්නි මේ තුවාලේ එන සැප ආකාර දෙකක් තියෙනවා. එකක් කෙනෙකුට කහ කහ සතුරු වෙන්නත් පුළුවන්. නැත්නම් අපි හිතමු පින්නත් මේ කෙනාට පුළුවන් නම් මේ තුවාලෙම හොඳ කරලා දාන්න. මේ තුවාලෙම යම් කෙනෙකුට හොඳ කරලා දාන්න පුළුවන් නම් බෙහෙත් උදලා පින්නත් නේ. ඒ කෙනාට නැවත කහණේක උමනාවක් වෙන්නේ නැහැ. එතකොට තුවාලය නැති යන කහද්දි පින්නත් නේ රිදෙනවනේ. වේදනාවක්. ඒක දුකක් වෙන්නත්. ඒ තුවාලයක් නැති තැනක් ඉන්නකට ලං කරොත් ඒක දුකක් වෙන්නත්. වේදන ඒ උස්නේ නිසා පිච්චෙනවා. ඒක දුකක් වෙන්නත්. අන්න ඒ වගේ තමයි පින්වත්නි. මං කිය ඔබට ආස්වාදේ සුළු ආස්වාදයේ තුල ගැබ්බෙලා, ගැවිලා, ගෙලිලා, වෙලිලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආස්වාදයෙන් මිදෙන්නත් පුළුවන් ආසා. ඒ ආස්වාදයෙන් නිස්සරණයක් වන්නත් පුළුවන්. මේ නිස්සරණයට පීෂණව කියන එක මේ චන්දරාග ප්‍රහාණය මේ වගේ තියෙන බැඳීම අයින් කරලා දාන එක. ඒ වගේම චන්දරාගය විනයනය කරන එක නැති කරලා දාන එක තුනත් මෙන්න මේ නිස්සරණය. හරියට අර මුළු තුවාලෙම හොඳ කරලා දානවා වගේ. ඒක බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අන්න ඒ වගේ ක්‍රමයක්. ඒතර පින්නත් මේක මම රූපස්කන්ධයට විතරයි ඔබට පැහැදිලි කරේ. ආස්වාද ආදීන නිසානේ. මේ වගේම වේදනාස්කන්ධයටත් ඔබ ඒක ගලප ගන්න ඕන. බුදුරණාහි පැහැදිලි කරන මේ පිළිබඳව මේ සූත්‍රය තුල ඊට පස්සේ ඒ වගේම සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ පංචස්කන්ධේම ඔබ දකින්න ආස්වාදය මොකද්ද? මේ සුළු සහගත සැප සහගත බවක් තියෙනවනේ, සොම්නස් සහගත බවක් තියෙනවනේ. කායික සතුටක්, මානසික සතුටක් ලබා දෙනවනේ ඒක තමයි ආස්වාදය. ඒ වගේම අනිත්‍ය වෙලා දුක් වෙලා විපරිණාම ධම්ම විපරිණාම ධර්මයට භාජන වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි ආදීනවේ. දැන් ඔබ හිතනද ඔබ හදාගන්න මේ පංචස්කන්ධය ඇතුළු සංඛ්‍යාත පංචස්කන්ධය කියලා කිව්ව මං කිව්වේ ඒක ප්‍රඥාප්තිය. ඒ වගේම ඒක ලෝකෝත්තර ධර්මයේ සාක්ෂාත් කරන ප්‍රඥාප්තිය. ධර්මයේ නැමැති ප්‍රඥාප්තිය. ඉතින් ලෝකේ සම්මුති ලෝක තුල ප්‍රඥාප්තිය ගත්තත් මේ සියලු ධර්මයන් ඔබ දකිනා වගේ මේ කතා කරා වගේ මේ මේ අනිත්‍ය විවරණාම එන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඔබ හැම දෙයක්ම සැප වේදනාවක් ඉඳත් ඔබගේ දරුවෝ වුණත් ඔබ වුණත් හැම දෙයක්ම ඔබට ඔබවත් නැති කල්ලි මේ දරුවෝ හැමදේම මේ මේ ආදීනවෙන් යුක්තයි. ඒතර ආදීනවෙන් ඔබ නොවන ඉමසල බැලුවොත් ඔබට තේරෙනවා ආදීනවෙ මොනතරම් බලවත්ද කියලා. ඒ නිසායි ඔබ පින්නත් මේ නිස්සරණයක් හෙව්වේ. නිස්සරණයක් හෙවිය යුත්තේ මේ පංචස්කන්ධයෙන් යම් මිදීමක්, නිස්සරණයක්. එවන ඒකටම කියන චන්දරාග ප්‍රහාණය කියලා කියන්නේ මේ පංචස්කන්ධයෙන් මිදීම තමයි. මේ චන්දරාගය තියෙන නිසා තමයි පංචස්කන්ධය තුලට සාස උපාදාන වෙලා ඒක පංච උපාදානස්කන්ධයක් බවට පරිවර්තනය කර කර පංච උපාස්කන්ධය තුල අපි කුසල් අකුසල් ආනන්ද රැස් කරලා මේ අවිද්‍යාවච්‍ය සංකාර විදියට මේ සංස්කාරයන් රැස් කරලා අපි සසර ගමනේ නිතර නිතර දුකට භාජනය වෙන්නේ මේ අත මේ නිස්සරණයක් මේ චන්දරාග විනයක් චන්දරාග ප්‍රහාණය නොකරන නිසා. බුදුපියාණන් වහන්සේ මේක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් මේක බුදුරජාණන් වහන්සේ දැක්ක අපින්න දැකලා භාගතුන් වහන්සේ දේශනා කරන තවදුරටත් යාවකින්චාහම් භික්කවේ ඉමේසං පංචන්නං උපාදානස්කන්ධානං ඒවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ කියන්නේ යම්තාක් මහණෙනි මම මේ පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආස්වාදයේ විදිහට ආදීනවේ ආදීනවේ විදිහට නිස්සරණේ නිස්සරණේ විදිහට යථා භූතන්න අබ්බාඤ්ඤාසි මේ යථා භූත විදියට මම මේ ආස්වාදයේ දැක්කේ නැත්නම් ආදීනෝය දැකලත් නැත්නම් නිස්සරණය මම යම් විදියට අවබෝධ යථාභූතං අබ්බඤ්ඤාතින් කියන අභු අඤ්ඤාතින් කියලා කියන්නේ වඩා හොඳ ප්‍රඥාවෙන් අවබෝධ නොකරන තාක්කල් නේවතාහම් භික්කවේ සදේවිකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මගේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බෝධෝ අභිසම්බුද්ධ හෝති පච්චඤ්ඤාසි මේ ආස්වාදේ ආදී ආස්වාදේ විදිහට ඒ කියන්නේ ආදීනමේ යථා ස්වභාවයත්, නිස්සාරණ යථා ස්වභාවයත් මම යථා භූත ස්වභාවයෙන් අවබෝධ නොකරන තාක්කල් ඒ තාක් මම මේ මායя සහිත දෙවියන් සහිත බමුණු සහිත ලෝකයට බුද්ධත්වයේ මම ප්‍රතිෂ්ඨා බුද්ධත්වයේ මම ප්‍රකාශ කරේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ පින්නත් නේ මේ ආස්වාදයේ ඇතිදී ලාමකයි ආස්වාදේ බොහොම අල්පයි කියන එක බුදුරජාණන් වහන්සේ ඒ ආස්වාදයේ ආස්වාදයේ ස්වභාවයෙන් අවබෝධ කරා. ඒ වගේම ආදීනමේ බොහෝයි කියන ස්වභාවය. ආදීනමේ යථා ස්වභාවය. බුදුරණන් වහන්සේ ආදීනමේ අවබෝධ කරා ඒ ආකාරයෙන්. ඒ වගේම නිස්සරණය කියන එක. නිස්සරණය කියන එක මනා වූ සැපේමයි. නියමම සැපේමයි කියන එක බුදුරණන් වහන්සේ නිස්සරණය නිස්සරණය ස්වභාවයෙන් අවබෝධ කරා. අන්න ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ බුද්ධත්වයේ පවා ප්‍රකාශ කරේ. ඉතින් බුදුරණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කළා පින්නත් මේ විදිහට බුදුරණන් වහන්සේ ආසාදාදීන් නිස්සරණය මනාකොට යථාභූත ස්වභාවයෙන් බුද්ධත්වයටපත් වෙලා ඊට පස්සේ බුදුරණන්සේ ලෝකයට ප්‍රකාශ කරනවා මම අනුත්තර සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති මම අනුත්තරෝ කිසිම කෙනෙකුට සම කරන්න බැරි උතුම් සම්මා සම්බෝධියට පැමුණා කියලා බුදුරණන්සේ ප්‍රතිවද ප්‍රතිවදන් දුන්නා. ඒ වගේම බුදුරණන්සේට ඒම ඒ ආසාදාදීන් නිසරණය උදර බුදු ඒ බුදු ඥාණයෙන් අවබෝධ වෙද්දී ඥානන්ත පණමේ දසනං උදපාදි මේ ඥානයත් බුදුරජාණන් වහන්සේට ලෝකයේ පිළිබඳ දර්ශනයත් ඇති වුණා. ඒ වගේම අකුප්පාමේ චේතු මුක්තිය බුදුරජාණන් වහන්සේගේ විදීම කිසිම කෙනෙකුට සලවන්න බැරි තරමකටම චේතු මුක්තියටපත් වුණා. බුදුරජාණන් වහන්සේ සීළු පංචස්කන්ධ සීළු දුක්ඛ දුක්ඛෙන් මිදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර නිස්සරණේ පරම ප්‍රාප්තිය වුණා. අයමන්තිමා ජාති නස්තිදානි පුනබ්බහොති. අයන් අන්තිමා ජාති මේක තමයි මගේ අවසාන ඉපැත්ම. නාස්ති දානි පුනබෝධි නැවත නැවත පුනර්භවය නැවත ඉපදීමක් මට නැහැ කියලා තථාගතයන් වහන්සේ ලෝකයාට සිංහනාද කරනවා. ඒතර මම අර කිව්වා වගේ පින්නත් මෙන්න මේ ආස්වාදය බොහොම ලාමක බව දැනගෙන ආදීනව බොහෝ දැනගෙන නිස්සරණයක් වහන්න. අන්න එහෙම තැනකට තමයි පින්නත් අර මං කිව්වේ ජරා මරණ මේ සංඛ්‍යාත සියලු දුක් වලට ප්‍රධාන සිදුවීම ඉපදීම. අන්න ඉපදීම නැති කරන්න පුළුවන් මෙන්න මේ ආස්වාද ආදීනව නිස්සරණ යම් කෙනෙක් යම් කෙනෙක් ප්‍රඥාවෙන් අවබෝධ කරනවා නම් ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට ඔබ උත්සාහවත් වෙන්න මේ අස්සාද ආදීනෝ නිසරණ කියන දහම් පරයය තමන්ගේ ජීවිතයට ගලපලා නිතරම ආස්වාදය තුල ගැලිලා ඉන්න නැතුව ආදීනෙම මෙනෙහි කරන්න. ඉතින් අනිත්‍ය වශයෙන් යම අනිත්‍ය මානසිකාරය කරනවා නම් ඒක ආදීනෙ වශයෙන් මෙනෙහි කිරීම. දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරනවා නම් ආදීනෙ වශයෙන් මෙනෙහි කිරීම. මේ කාමයන්ගේ මිදීමට කල්පනා කරනවා නම් අන්න ඒක ආදීනෙම දැකීමක් නිස්සරණේ කල්පනා කිරීමක්. ඒ නිසා තමයි එතකොට මේ ආදීනමේ බොහෝ කට දකින්නකොට තමයි නිස්සාරණයක් වන්නේ. අර මං කියපින්නත් මේ ඔබ දකිනවා නම් ඔබට ලැබෙන්නේ පාඩුවක් කියලා ඔබ ඒ දේ කරන්නේ නැහැ. ඒතකොට ඔබ මේ කාමයන්ගේ ආස්වාදයේ ලාමකයි ආදීනව බොහෝයි කියලා දකිනකොට අර ඔබට අර පාඩුව ලැබෙන වෙලදාමක් වගේ. ඔබ ඒ වෙලදාමට යන්නේ ඒ ඔබ මේ ආදීනව බහුල ලෝකේ ඔබ ආස්වාදයේ තුල වාසය කරනවා කියන්නේ ඔබ අර පාඩුවට කරන වෙලදාමක් වගේ. ඉතින් ඒ නිසා ඒ දේ නිර්ර්ථකයි. ඒ නිසා ඔබ නිස්සාරණයක් වන්නේ මේ චන්ද රාගයේ මේ තණ්හාවේ ප්‍රහාණයක් ඔබ හොයන්න කල්පනා කරන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේ යථාර්ථය අවබෝධ කරගන්න එක. ඒකයි අනිත්‍ය විදිහට ආදීනව දකින්නේ ඒකයි. ආදීනව කියන්නේ ලෝකයේ තියෙන යථාර්ථය. ඒතර පුණත් මේ නුවණින් විමසලා බැලුවොත් ඇත්තරම ආස්වාද කියන මාත්‍රයක් ඇත්තෙම නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ප්‍රඥාවන්ත මනසක් රහතන් වහන්සේලා වගේ දකින්නේ. දුක්ඛේ ලෝකේ පතිට්ඨිතු. මේ ලෝකේ දුකම තමයි පිටලා තියෙන්නේ. දුක හැරෙන්න වෙන දෙයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා පින්නත් නිස්සාරණය කියන එක වැදගත් වෙන්නේ. ඒ ලෝකේ නිස්සාරණයක් මේ ස්කන්ධ සංඛ්‍යාතෙන් පුද්ගල භාවයේ දුරු කරගත්තාට පස්සේ ඒ ලෝකෙන් අපිට නිස්සාරණයක් ලැබෙනවා. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව මේ නිස්සාරණය සලසාගෙන සියලු දුකින් අත මිදීමට මේ පින්නත් හැමදෙනාටම උපකාරී වෙත්වා කියන සිත ඇතිව අද දේශනාවත් අපි නිමාවටපත් කරනවා. ඉතින් පින්නත් කාල වේලාව ඉක්මනවා. අද දවසේ තුලත් මේ උතුම් ධර්ම දේශනාව තුළින් රැස්වුණු සීල කුසල ධර්මයන් සීල දෙවියන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ප්‍රාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට නම කියන්ට අවසරයි පූජනීය වන්දනීය මාන් කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පූජනීය වන්දනීය මාන් කඩවල නන්දරතන ස්වාමීන් ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පූජනීය වන්දනීය කොත්මලි කුමාර කස්සෝ ස්වාමීන් වහන්සේටත් ඇතුළු ස්වාමීන් වහන්සේලා සීල දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන පතන් අවබෝධයෙන් සෝසේ උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් උපකාරී වෙත්වා වගේම ඔබ නම් මේ පරිලෝකයේ සියලු මිගේ ඥාතීන්ට මේ පින් උපකාරී වෙත්වා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාවට සහසම්බන්ධ වුණු සිතකින් හරි දායකත්වයේ දක්වපු සියලු ගිහි පැවිදි පින්නතුන්ට මේ පින් උපකාරී වෙත්වා. මහා සංඝරත්නයට මේ පින් ආයිති වෙත්වා. අප හැම දිනාමටමත් ඒ වගේම ඔබ හැම දිනාටම සියලු ලෝකවාසී ජනතාවටත් මේ පින් බලෙන් රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන් මෙලෝ පරලෝ ජීවිත සුවපත් වෙලා සත්පුරුෂ ශාස්ත්‍රී සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මාන ධම්ම ප්‍රතිපදාව තුළින් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයක් උපකාරී වෙත්වා කියලා අපි ආශිර්වාද කරමින් ධර්ම දේශනාවට මාටපත් කරනවා සෑම දිනාටම උතුම්ෝ තිසරණ සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු